භාවනා කරකට ඉන්නකොට මේ හේතුඵල ධර්ම ධර්මතාවයක් කියන එක පෙන්වන්න තමයි ජීවාත්මවාදී පරමාත්මවාදී කියන එක කැඩීමක් විතරයි මේකෙන් බලාපොරොත්තු වෙන අවසාන දේ. ඒ නිසා භාවනා කරකට ඉන්නකොට මේ ධර්මතාව හොඳට තේරෙනවා නම් ඉස්සරහින් Taman තුල ඉස්සරහින් ඉඳගෙන ඉන්න මනුස්සයා භාවනා නොකලත් එයාගේ සිදුවෙන්නේ ඕක තමයි කියලා කවදා හරි තේරෙනවා. භාවනා කරන සම්බන්ධ මේක තේරුණා හරි නමුත් ඉස්සරහින් මනුස්සයා භාවනා නොකරත් අබෞද්ධයෙක් වුණත් එයාගේ වැඩේ යන්නේ ওই තාලෙට තමයි. එයා විශ්වාස කරන්න පුළුවන් මේක දෙවියන් වහන්සේ මෙව්වයි කියලා. නමුත් අපිට පේනවා මේ මනුස්සයා පිළිගත් එක කෝක වුණා තවද හරියට භාවනා කරපු දවසේ මේක තේරෙනවා කියලා. මේක මට අයිති ධර්මතාවයක් නෙවෙයි. මම අර බුදුහාමුදුරු කියපු නිසා කරලා බැලුවා. මෙයා කරන්නේ නෑ, බැලුවේ නෑ. ඒ නිසා මෙයාට තේරෙන්නේ නෑ. නමුත් ඒ ක්‍රම චිත්තක්ෂණයක හෝ නාම රූප සම්බන්ධතාවයේ අහුණා නම් ඒක අන්වේ ඥානය වලට දාලා මගේ මෙහෙමනම් අරයාගේ මෙහෙමයි කියන එක හිතේ ස්වභාවයක්. දැන් මෙහෙමනම් ඊයේ මෙහෙමයි කියන එක හිතේ ස්වභාවයක්. දැන් මෙහෙමනම් හෙට වෙන්නේ මේකයි කියන එක හිතේ ස්වභාවයක්. ඒකට කියනවා අන්වේ ඥාන කියලා. ඒ කියන්නේ චර්ක ඥාන. අපේ ධනං ශාස්ත්‍රය කියනවා නම් අච්චට මෙච්චර නම් මෙච්චර කොච්චරද කියලා 100 විසඳන 240යි. අන්‍ය වගේ ක්‍රමයකට මගේ සිද්ධ වෙන්නේ මේකනම් මට සති සමාධි තිබුණ නිසා සද්ධාහන සමම් මේ හේතුඵල වශයෙන් විස්තර කරනවා. නමුත් මේ ඉස්සරහ තියෙන ලේ නගේ හරියදා ගුණ සතෙක්ගේ වේවා ගහක වේවා අප්‍රාණික වස්තුකව සිද්ධ වෙන්නම් මේ ටික තමයි කිය. අර Taman මේ මොහොතේ ගත්ත දැනුම අනෙක් අනෙක් චිත්තක්ෂණවලක ගලප ගලප බලන එක ඒ කියන්නේ අන්වේ ඥාන කියලා. ඒකත් විපස්සනාට පමණමයි දෙවෙනි වෙන්නේ. මුගාක්ම අත්‍යන්ත ගැඹුරු ඥානයක් ඒක. නමුත් කියනවා පුළුවන් තරම් ඒකෙම ප්‍රත්‍යක්ෂ විපස්සනාම ඉදිරි කරගෙන යන්න අනිත්‍යව සිද්ධ වෙන්න පටන් ගන්නවා කියන්නේ. ඒ නිසා මේ කැලේ ඇත්තටම පච්චේත පරිග්‍රහ ඥානයේදී උගාක් විස්තර කරලා පෙන්නනවා මේ නාම රූප නිසා නාම ධර්ම රූප ධර්ම වශයෙන් මාරු වීමේ සම්බන්ධතා හතර අච්චේ පරිග්‍රහ ඥානයේ තමයි පෙන්වන්නේ විශේෂයෙන් පටිච්චසමුප්පාදයට තමයි සම්බන්ධ වෙන්නේ. ඊගා ප්‍රශ්නේ තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ ශක්මන් භාවනාදී සතිය හා වීර්ය සමව පවත්වමින් හා ඒ උත්කෘෂ්ඨ කරමින් භාවනා පවත්වාගෙන යාමේදී යම්කිසි කාල පරිච්ඡේදයක් තුළ මෙය නාම රූප වේදනා කරන අවස්ථාවක් දක්වා වර්ධනය කර ගැනීමට යෝගිකට අවශ්‍ය කරුණු කාරණා වටහා දෙනු මැනවි. මේ වර්ධනය වෙන අවස්ථාවේ යෝගියා දැනගනු ලබන ගමනේ කොයි ආකාරද පැහැදිලි කර දෙනු මැනවි. ඒක සඳහා මම අර ඉස්සලා කියපේකමයි කියන්න තියෙන්නේ. අපි සක්මන් භාවනා වගේ ආනාපාන සති භාවනා කරනකොට චලනාම කරන්නේ නාම රූප බලන්න වගේ මගේ ගැඹුරු දෙයකට යන්නේ අරමුණ යාලු කරගන්නයි හදන්නේ. ආස්වාස ප්‍රස්වාස දිගින් දිගටම හිත ඉදිරියට පවත්වා නැත්නම් අරමුණට මූණ දාලා තියාගෙන ඉන්න එක තමයි ඉස්සලා කරන්නේ. සක්මන් කරනකොට සක්මණෙන් හිත පිටපණින් නැතුව පුළුවන් තරම් සක්මන් කරගෙන යන්න. යනකොට යනකොට යනකොට අරමුණයි භාවනා කරන හිතයි එන්නේ එන්නේ එන්නේ ටික ටික ටික ටික යාල වෙනවා. ටික ටික හාද වෙනවා. ටික ටික අඳුන ගන්න ගතියට ඇවිල්ලා සමීපස්ත වෙන්න පටන් ගන්නවා. යම් ප්‍රමාණයකට අරමුණයි හිතයි සමීප වෙනකන් මේ ධර්මතා මතු වෙන්නේ නැහැ. පෛරුපාසනකම් ඇති වෙන්නේ නැහැ. අපි හදිසියෙ බස් එකේදී කවුරුහරි කතා කරගෙන ගියාට ඉච්චර දුරද ගියන්නේ නැහැ. අපි නැවත නැවත දැක්කම මේ පුද්ගලයා පිළිබඳ අලගිය මුලගේ විතර ෘචි අෘචිකන් අංග ප්‍රත්‍යංග තේරෙන්න පටන් ගන්නවා. ඒ වගේ ඉස්සල්ලාම අපි මේ වගේ නාම රූප හොයන්න යනවා වගේ දෙයකට ගියොත් මම කියන්නේ ගුණාට ඉස්සලා කරත් ඉස්සර කරන්න හදන කතාව. මේ ගුණාට යන්න අරින්නකො කිසොර කරත් එනවා පිටිපස්සේ. ඒ ඉස්සලා කරන්න තියෙන වැඩි වේලාවක් මූල කර්මත්තානෙත් එක්ක ඇසුර. මූල කර්මත්තානේ මූණට දාලා පවත්නකොට ඒ අවශ්‍ය සති සමාධිය එනකොට අනිවාර්ය අනිවාර්යයෙන්ම මේ නාම රූප ධර්ම දිහාවට එනතම් නාම රූපට හේතු හොයන පච්චේ පරිග්ගා ඥාන දිහාවට යනවා. මම මේ යන්න හදන්නේ නාම රූප බලන්නයි කියලා කිව්වොත් එහෙමයි තමයි කකුල් දෙකත් මාරු වෙන්න ඉඩ තියෙන්නේ. සක්මන්වත් කරගන්න හම්බෙන්නේ නැහැ. මොකද ඒ දණ්ඩේ යන්න අමාරුයි පඬිතයන්. එළිය බල්ලෝ යනවා කිසි ගාණක් නැතුව. ඉතින් යනකොට ඉස්සලා කරන්නේ අරමුණ යාලු කරගන්න. එතකොට අනික කියව වෙනවා. ඒ නිසා මේ මම මම කියන ක්‍රමයට විරුද්ධයි. මොකද මම සමාජයට මම්මත් උගන්වන නාම රූප ධර්ම කියලා උගන්වනවා. එතකොට කට්ටිය හිතනවා ඒක වෙන්නේ නැති භාවනාව කියලා. මම කියන්නේ මේකයි මේ න්‍යාය ධර්මෙ මේමයි කළ යුත්තේ තියෙන්නේ. මේ මූල කර්මස්ථානයේ ඇසුරු කිරීම තමයි එතකොට ඊටු ටික කෙරීගෙන යන්න පටන් ගන්නවා. ඒකයි වඩා ස්වභාවික භාවනාව. එහෙම නැතු අර වගේ ඒ ඥාන වශයෙන් කරන්න පටන් අරගත්තොත් මේක මනෝමය තත්ත්වයක්ද ප්‍රත්‍යක්ෂයේද කියලා පැටලුනොත් හොද ගන්න කවුරක්වත් නැහැ. පැටලගෙන ඉන්න ප්‍රමාණයත් මම දන්නවා. බර ගන්න පැටලවගෙන ඉන්නවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් අර පව් කරනවා නෙවෙයි, කාය කර්ම, වචී කර්ම වශයෙන් අකුසල කර්ම කරනවා නෙවෙයි. හැබැයි ලොකු තැනක ඉන්නවා කියලා හිතාන ඉන්නවා. ඒකට කියන්න තියෙන්නේ මේ මැණික් කියලා හිතාන ප්ලාස්ටික් කෑල්ලක් අරගෙන බර ගානක් දීලා පෙට්ටක උඩ දාලා තියාගෙන ඉන්නවා. නමුත් අමලියකට හරි ගිහලා උකක් තියන්න ගිය දවසේ නම්බි කෙනෙක් කියයි අඩේ මණිකේ මේක ෂවුත්තු මේක ප්ලාස්ටික් කියපු දවසට එදාට හරියනවා. එදාට අර තියෙන අමලියට එහා මේ අමලිය. අයි අඩේ මෙච්චර කල් තියාගෙන හිටියේ මේකනේ කියනවා. ඒ නිසා ගන්නකොට ගන්න එපා රෝල් ගෝල් නියම රත්තරන් ගන්න. උරගාලා බලන්න. උරගාලා බලන්න තියෙන්නේ මේ රූපෙත් එක තමයි උරගෑවිල කරන්න පුළුවන්. ඒ නිසා නිතරම කර්මස්ථාන භාවනා කියන එකේ ගමන හැමින් හැබැයි. 1 2 3 බොහොම මොන්ටිසෝරි පන්තිෙන් තමයි යන්නේ. හැබැයි වැටෙන්නේ නැහැ, පසුබිම නැන්නේ නැහැ, තල්ල කඩා ගන්න වෙන්නේ නැහැ. නාම ධර්ම වල යනකොට බොහොම ඉක්මනට යත හැකියි. කොහෙද ගියේ කියන ප්‍රශ්නේ තියෙනවා. අමලියකට තමයි අහුවෙන්නේ. මෙච්චර කල් මම හිතාගෙන ඉපේක කෝ ඥාති විශේෂණයකදී වස්තු විශේෂණයකදී කොහොමද මගේ හිත වැඩ කරන්නේ කොහොමද කියලා බලනකොට කණේ මෙච්චර කල් දැක්කෙන හිතේ අන්තිම බුදුජානනාංශිකට දොස් කිය. මටත් දොස් කිය. සංඝයාටත් දොස් කිය. ඉතින් ඒක නිසා මේ පළවෙනි කරන්න ඕන එක පළවෙනියෙන් කරන්න දෙවෙනි කරනකොට දෙවෙනි කරනකොට පටලැවෙන්න තියෙන ඉඩ අඩුයි. ගරු ස්වාමීන් වහන්සේ ආලම්බන චිත්තේ ඇතිවෙන කුසල් අකුසල් හෝ පටිච්ච සමුප්පන්න වීම වීමට තුනක් චිත්තයක් සකස් කිරීමේ ක්‍රමවේදයේ පහදා දෙනු මැනවි. ප්‍රශ්න පැහැදිලිමයි. ආලම්බන චිත්තේ ඇතිවෙන කුසල් අකුසල් හෝ පටිච්ච සමුප්පන්න වීම බැලීමට වෙනත් චිත්තයක් සකස් කිරීමේ ක්‍රමවේදයේ පහදා දෙනු මැනවි. මට නම් තේරෙන්නේ. අර ඉස්සලා කියපේක තමයි කියන්නේ තමයි මූල කර්මස්ථානේ අසුරුකරනද එතකොට ඔය පටිච්ච සමුප්පන්නේ හෝ සල්ලා කුසල් හෝ කියන එක තෝරන්න පටන් අරගත්තොත් එතනදීම වර්ග කිරීමක් තේරීමක් හරි වැරද්දක් වුණොත් අර නිර්වෘල් ගමනක් සිදු වෙන්නේ නැහැ. ඒක නිසා මේ කොටස් තමන්ගේ භාවනාවේ ලැබෙන ප්‍රතිඵල මිස කල යුතු කොටස් නෙවෙයි සිද්ධ වෙන්න අරින එකයි කරන්න තියෙන්නේ. ඒක නිසා මෙතන කියන විදිහට ආලම්බන චිත්තය තුන කුසල් ලකුසල් හෝ පටිච්චසමුප්පන්න වීම බැලීමට වෙනත් චිත්තයක් සකස් කිරීමේ ක්‍රමවේදය පහදා දෙනු මැනවි. මේකදී කර්මස්ථාන භාවනා වශයෙන් තමන් ගත්ත ආනාපානය හෝ පිම්බීම හැකිලිම හෝ එහෙම නැත්නම් මේ සක්මන් කරගෙන කරගෙන යනකොට ගාක් ඉස්සරහට යන්න වෙනවා මේ Tamange භාවනාවේ ප්‍රතිඵල හෝ ඒකෙන් ඇති වෙන පසු ප්‍රතිඵල ගැන පිළි Tamange විනිශ්චයක් ඇති කරගන්න. මේක ඉස්සහ එච්චරම අවශ්‍ය කරන දෙයක් නෙවෙයි. භාවනා කරන මොහොතේ කියන අපි භාවනාවට හිත යොදන වෙලාවේ අදුම ගානේ මතක තියාගන්න කාය වචී කාය කර්ම කාය දුස්චරිත වචී දුස්චරිත නෑ. ඒකම ලොකු දෙයක්. මේ අපි ඉඳගෙන ඉන්න ටිකේ හැබැයි පණුව ටිකට යට ඉන්න ටික පොඩ්ඩක් කෙඳිරි ගන්නවා ඇති. මොකද විශාල පණු ප්‍රදේශයක් උඩ අපි ඉඳගෙන ඉන්නේ. ඒක ඉතින් කරන්න බෑ කොහේ හිටියත් වෙනවා ඒක. එහෙම නැත්නම් අපි මේ දඟලනකොට අපි ඇවිදින ඇවිදින වාරයක් පාසා වාතයේ ඉන්න භූතය විශාල ප්‍රමාණයක් මැරිලා වැටෙනවා. ඒකළු මේ පිටියල්ලේ මයිල් එන්නේ නැත්තේ කියලා කියනවා. නිකන් සාමාන්‍ය ගමේ කතාවට කියනවා ඇවිදිනකොට මේ විශ්ර කරන ඇවිදිනකොට මේ පිටියල්ලේ හැප්පෙන නිසා භූතය ඒ නිසා අපි දඟලන හැම වෙලාවකම පුදුමාකාර ජෛව ලෝකයේ අවු වගේක් සිද්ධ වෙනවා. භාවනා කරනවා අඩු ගන්න මේ කාය දුස්චරිත වාචී දුස්චරිත නැති එක අපේ චිත්ත ප්‍රවෘත්ති 66කට වැඩිය කෙලස් කැපිලා යනවා. ඒකත් කෙලස් නැතිකම කුසලයක් කියලා ගන්න පුළුවන්. ඊට අමතරව අරමුණේ හිත හිටියොත් යම් විදියක දෙකකට මේ ආස්වාස වාරය මේ ප්‍රස්වාස වාරය කියලා ඊටතදී ලොකු එකලසක් එනවා. මොකද්ද මෝහයක් නැහැ. ඇතුල් වෙනකොට පිට වෙනවද කියලා පටලවිල්ලක් නැහැ. හුස්ම පිට වෙනකොට ඇතුල් වෙනවද කියලා පටලවිල්ලක් නැහැ. වම තියෙනකොට දකුණද කියලා පටලවිල්ලක් නැහැ. අන්න එතකොට තවත් ඇයිට වැඩිය 166 ඉක්ම ලකුණු වැඩි වෙලා වැඩි වෙලා ගොක් ඉදිරියට යන්න ඕනේ සත්‍ය සමාධි පහළ. එතකොට මේ පහළ වෙච්ච බවට ලකුණු තමයි සමාහිත වෙනකොට ඇති හැටිය පේනවා. ඇති හැටිය බලන් හදලා වැඩක් නෑ සමාහිත නැති හිත. හිත සමාහිත වෙන්නේ නැතුව තර්කයෙන් හෝ ගුරුරේ කිව්වට හෝ මේ සමීකරණ කියුවට සමාහිත වෙන්නේ නැතුව කරන්න. මේ නිසා හිත සමාහිත වෙනකොටම කුසල් අකුසල් වල සෑහෙන පෙළ ගැස්මක් වෙනවා. ඒක නිසා මේ පටිච්චසමුප්පාදේ වගේ දෙයක් නැත්තම් මේ කුසල අකුසල වෙන නොවන තත්ත්ව බලන්න චිර හදිසි වෙන්න ඕනේ දිගට කරගෙන යන්නේ කියන සරුවචනන්සේ සඳහන් කරනවා මේකට පරසූපම සූත්‍රය. පරසූපමාවේ සරුවචනන්සේ සඳහන් කරනවා මේ මේකට දෙය බුරුමිට හුඟක් අදාළයි. බුරුමි වඩුව ගාව නිතරම පාවිච්චි කරනවා අත්පොරව. ඒ අත්පොරව කොච්චර ගන්නවද කියනවනම් නියනකින් ගන්න වැඩ ගන්න. නියන කියන්නේ පොරවට වැඩි වොන් සියුම් උපකරණයක්. හරිද කියලා බලන්න මේ මේ පොරව ගාලා මේ මයිල් කපල බලන්න. ප්‍රේසරේක වගේ මයිල් කැපෙන තරමට අත්පොරව යන්ත්‍රය හදාගන්නවා. ඒක පිටපැත්ත නිතියට පාවිච්චි කරනවා. ඉස්සර පැත්ත නියනට, කැත්තට, බොරොට ඕන එකට පාවිච්චි කරනවා. ඒක හරීම මේ ක්‍රියුයි. හොඳම වාණයෙන් හදන්නේ. ඉතින් ਸਰවඥයන් සඳහන් කරනවා වඩුවේ යම් ආකාරයකට මේ පරසු කියලා කියන්නේ මෙතන කෙටි පොරොට, කෙටි පොරව පාවිච්චි කරනකොට බොහෝ කල් පාවිච්චි කරනකොට නිතියේ පොරව නිති ඔප වැටෙනවා. මැදිලා මැදිලා මැදිලා මැදිලා ඔප වැටෙනවා. ඉතින් ඒතකොට දන්නවා මේක කොච්චර පාවිච්චි කරපු එකක්ද කියලා. නිත ඔප වෙන ප්‍රමාණය දන්නවා කොච්චර මුව වෙනවද කියලා. ඒකකට කවුරු හරි දැකලා කියන්න පුළුවන් මේක කාලයකට පාවිච්චි කරපු නැති ඒක අද නැත්තම් නිතර පාවිච්චි කරන මොකක්ද කියලා. දෙවෙනි එක තමයි ඵලයේ දිලිෂණ ප්‍රමාණයෙන් කියන්න පුළුවන් කොච්චර සියුම්ද කියලා. මොකද නිතර පාවිච්චි නිතර ගා තමයි වැඩ කරන්නේ. ඉතින් මේ වෙනමයි කියලා කියන්නේ මිට උඩ වැටෙනවා කියලා කියන්නේ තලයේ නිවිසුනයි කියලා කියන්නේ මිට ගෙවියාමක් සහ තලයේ ගෙවියාමක් මෙතන සිද්ධ වෙනවා. ගෙවී යන ප්‍රමාණයට උපකරණ වටිනාකම වැඩි. දැන් නිතර වැඩ ගන්න. ඒක අනුයකටෙන් හදපු දෙයක් නම් කවුරුත් පාවිච්චි කරන්න විසිකරන. මිට හොඳ නැත්නම් වැඩ කරන්නේ. මිට හොඳ නම් ගෙවේ. යකඩේ උඩ පන්නක තියෙන වාහනේම වැඩ ගන්නකොට වැඩ කරනකොට අර හැමදාම පිලිසෙනවා. හැමදාම මිට පොලිෂ් වෙලා තියෙනවා. මෙන්න මේ ගෙවෙනකොට වෙන්නේ මොකද්ද? යකඩෙත් ගෙවෙනවා මිටත් ගෙවෙනවා. දවසක මේක ගෙවිලා ගෙවිලා ඉවරුනාට පස්සේ ඒ වඩුව ආගවත් උපදේ තාන පෙන්තුළු ඔබ කැලේට වල විසිකොල දානවා. අඩේක ලියන්න විසිකොල දානවා. ඒකට කවුරුත් කියන්න ඕනේ නැහැ. නමුත් කවදාකවත් ඒ වඩුව දැන් මේ මිටේ ඊට වැඩිය අද කොච්චර ගෙවිලා තියෙනවද කියන එක මැනිල්ලක් වඩු ජීවිතේටම කෙරෙන්නේ නැහැ කියලා තියෙනවා. එක සැරයක් මේ පීය ගානකොට කොච්චරක් ගෙවෙනවද කියන එක මිනිහට වැඩක් නැහැ. ඒකට නම් අපි භාවනා කරන කොච්චර කෙලෙස් කැපුණාද කොච්චර කෙලෙස් තියෙනවද මේ පටිච්චසමුප්පාදෙද මේ නාම රූප පරිච්ඡේදයට අනම්මන මනින්න හදනවා කියලා කියන්නේ වඩුවෙක් නන් නෙවෙයි. ඒක වඩුවට අයිති වෙලා නැහැ. ඌට තියෙන මේක ගාලා වැඩ ගන්න එක විතරයි. පරසුබමාව වැරදුනාට පස්සේ ඔබ විශ්වල දාන එකත් බුදුහාමුදුරුවෝ හොයන්න ඕනේ කියන්නේ නැහැ. දැන් ලොකු හාමුදුරුවනේ කසම් කරන්න ඕනෙත් නැහැ. දැන් මං අපායි බයි ඉවරයි කියලා ඒක ඕනකම නැහැ. කොරව ගෙවුණා නම් විශ්වල දාන්න. එච්චරයි. ඒ වගේ දෙයක් නිසා මේකේ කාදවත් අධිකාරී ශක්තියක් නැහැ. කරගෙන කරගෙන යන තමන්ටම